ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ආදරණීය රසික රසිකාවනි මේ ආරම්භ කරන්නේ ඔබේ ඉරිදා සංග්‍රහයයි ගීතයට පාදක වන්නා වූ වාග්මාලාව නියත වශයෙන්ම කාව්‍යමය ගුණයෙන් අනුණ විය යුතුය එනිසා ගේය කාව්‍ය යනු ගීත රචනාවට අන්වර්ථ නාමයක් වනවා කියලා ආචාර්ය අමරදේවයන් සංගීත සංකල්ප විශ්ලේෂණය මේ රචනාවේ දක්වලා තියෙනවා. ගේය කාව්‍ය කියන වචනයට හරඹයක් තියෙන වාදයක්. කෙසේ වුණත් අරුත්සුන් ගීත දසදහස් ගණනින් බිහි වෙන්නට පටන් අරන් මේ බොල් નિસරු කෙත අස්වැද්දුවේ අතීතයේ ගුවන් විදුලියයි ඒ ගුවන් විදුලි ගීත අදටත් අපිට පිරිපුන් අස්වැන්න. එය රසානන්දයක්. ඒ නිසා ඒ ගීත වෙතින් ඔබේ ජීවිතය පුබුදු වේවායයි අපි පතනවා. අලුත් පිරකි පායන්නේ සුදු සිනා නඟමින්නේ කවුරුද ඇවිදින්නේ සුදු සිනා නඟමින්නේ ඇවිදින්නේ නියුරසදී යසමින්නේ සමතන මන පිබිදෙන්නේ අලුත් ඉරති පාරන්නේ ගහදිය පෙළමින්නේ තව තවසක් පරමන්නේ මුතු දහදිය පෙළමින්නේ තව තවසක් පරමන්නේ ලබන් සුරල් නැගින්නේ සිතුම් පැතුම් පිටුවන්නේ අලුත් දිවකි පායන්නේ අලුත් කිරණ විවිදන්නේ අලුත්ම දවස කියන්නේ අලුත් හැඟුම් උපදින්නේ අලුත් ආචාර්ය පූජ්‍ය ලබුදුවේ සිරිධම්ම මාහිමිපාණන් වහන්සේ සිහිපත් වනවා. උන්වහන්සේ පෙරදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ ජීවත් වුණේ. ධර්මචක්‍ර විද්‍යාපීඨාධිපති වශයෙන් උන්වහන්සේ අපාතර නැහැ. කීර්ති නාමය ශේෂ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතිරි වෙලා. උන්වහන්සේ ජයජයවර්ධන ජනාධිපති වරයාගේ කාලේ ප්‍රශ්නයකට මැදි වුණා. සංස්කෘතික ත්‍රිකෝණයක් ඇති කරන්නට ගිය වෙලාවේ ලබුදුවේ සිරිධම්ම මාහිමි පාණන් ඇතුළු යතිවරුන් ගිහි පින්වතුන් අනුරාධපුරයේ පැත්තේ රැස්වීම පැවැත්තුවා. මේක කරන්න එපා. අපේ සංකේතය ත්‍රිකෝණය නොවේ. වෘත්තය. නැත්තම් රවුමක්, වෘත්තයක්, සර්කල් එකක්. මේ සංකේත වෙනස් වීමෙන් අපේ ශිෂ්ටාචාරික සංස්කෘතික ජීවිතයේ අනන්‍යතාවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මේ පවසපු කාරණා නිසා උන්වහන්සේගේ විහාරයට කටුකම්බි ගැහුවා. නමුත් එකල ජනාධිපතිවරයාට ඒ කටුකම්බි ඉවත් කරන්නට සිද්ධ වුණා. ඒ කතාව අනුවේදනීය කතාවක්. නමුත් ලබුදුවේ සිරිධම්ම මාහිම පානන් වහන්සේ මෛත්‍රී කරුණාවෙන් යුතුව ඒ අභියෝගයට මුහුණ පෑවා. ඉතින් මේ කාරණාත් ඉතිහාසයට එකතු වෙලා තිබෙනවා. ඒ අදහස් නැත්නම් අධ්‍යක්ීම් පවසමින් යොමු වනවා බංග්ලාදේශයේ ගීයක් බංගලි ගීයක් බෙන්ගාලි ගීතයක් රස විඳින්නට අපි බලමු මේ වගේ ගීතයක් ඔබට පත්‍යවන්නේ කෙසේද කියලා যখন দেখেছি হয়তো বা সেই তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই তোমায় ভালোবেসেছি বনলতা কথা হয়েও না গো কুঞ্চিতা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণেই তোমায় ভালোবেসেছি জল ভরা মেঘ ওই দু চোখে দেখ আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি জল ভরা মেঘই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমায় ভালোবেসেছি বনলতা কথা ওয়ো না গো কুণ্ঠিতা দিদা থর থর মনেই তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি තාත්තාගේ පරපුර හෙවත් කොළනියේ නෑයෝ උපනන්ද වැලිකල විසින් ලියන ලද ලස්සන පොතක්. මේ පොත කන්තලේ ජනපද ව්‍යාපාරය ගැන ඔහුගේ පියා, ඒ අයගේ අත්දැකීම්, පුංචි කාලේ උපනන්ද වැලිකල ලබාපු අත්දැකීම් හරියට නවකතාවක් වගේ විදහාපාන කෘතියක්. මේ කෘතිය මගේ හිත ගත්තා. එනිසායි ඔබට ගැන සඳහන් කළේ. කන්තලේ කොළණියක ඉපිද එහිම හැදී වැඩි ජීවත් වුණු උපනන්ද වැලිකල තමන්ගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් මේ පොත තාත්තාගේ පරපුර හේවත් කොළණී නෑයෝ නම් වූ කෘතිය කොළණි උපසංස්කෘතිය පිළිබඳ සිදු කළ අගනා විමර්ශනයක්. ඒ බව මතක් කරමින් අපි යොමු වෙනවා ග්‍රැමෆෝන් ගීයක් රස විඳින්නට. එම්.බී. ජොහර් ෂා විසින් දශක ගණනාවකට පෙර ග්‍රැමෆෝන් තැටියකට නැංගූ මේ ගීතය මම හිතන්නේ ඔබ අහලා ඇති. Thank you. මහස්වාසුමානෝ විදුනේ වැඩිනා මහබෝධින්නේ මහබෝධින්නේ විදුරක්නේ රක්නේ දෙන්නා මහස්වාසුමානෝ විදුනේ වැඩිනා මහබෝධින්නේ රාති සදෙවුන සුරනා නදී සනාදදී අහසේ සුරංගනා ගෝමනරම් වැඟුදිදී උඩනා සංගීතී දෙව්ලෝ මල් වැස්ස වහිනා මනසා සුමානෝ විදුරුණිය වැඩින්නා शांति तुरम मलानी कदी वे शांति पाना तिलो वे एक लोक दी वे शांति पाना तिलो वे एक लोक दी तिलो वे एक लोक दी नव नील पीता दी गुरुवै भगवान भगवान भगवान महासत् विलितं परदन्मा महाबोधिङ्गे संसार जाति जाति तिरुतुम पारमी गंभीर ज्ञान महिमेंद्रो नाथ माहिमी गंभीर ගම්භීර ඥාන මහිමින් ලෝනාත මාහිමි කුල්ලෝ නාත මාහිමි ජගදේක මහා මංගල විසංගේ සුපතන්නා භගවත් භගවත් භගවත් මහා සත්සම් ඊවදයිනා භවෝදින්නේ භවෝදින්නේ විරත්නේ මෛත්‍රී පනාගොඩ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු ඉස්සර ගුවන් විදුලියට ලිව්වා. කවි, විචිත්‍රාංග, කෙටි කතා, පුවත්පත් රචනා. ලයනල් අල්ගම සංගීතවේදියා විසින් සංගීතවත් කළ ගීතයක් නිරංජලා සරෝජිනී ගායිකාව ගැයුවා. ඒ ගීතය අර්ථවත් ගීතයක්. ඒ ගීතය අතිශය ජනප්‍රිය වුණා ඒ කාලේ. අදත් ඉඳහිට අපට අසන්නට පුළුවන් වනවා එම ගීතය. අපි බලමු එරිදා සංග්‍රහයෙන් එම ගීය රස විඳින්නට හැකිද කියලා. කුමාර සිරිවර්ධන ඔහු පුවත්පත් කලාවේදී වගේම දක්ෂ ලේඛකයෙක්. ඔහු විසින් පරිවර්තනය කරන ලද කෘතීන් ගණනාවක් මේ දිනවල කියවන්නට ලැබුණා. ඒ කෘතීන් අතර චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත බොහොම වැදගත් ප්‍රබල පරිවර්තනයක්. 1815 දී ජෝන් ඩොයිලි බ්‍රිතාන්‍යයේ එකම සෙබළෙක් හෝ ඒ අයගේ ජීවිත නැතිවන්නට ඉඩ නොතබා ඉපැරණි කන්ද උඩරට රාජධානිය අල්ලගත්තා. භික්ෂුන් වහන්සේලා ගිහියෝ රාජකීය පෙළපත්වල මිනිසුන් මේ අය ඇසුරු කරමින් චරපුරුෂ සේවාවක නිරත වෙලා විශාල සේවයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කළා. ඒ සේවය අපිට විශාල ප්‍රශ්න ඇති කළා. ඒ බවත් ඒ පොත ඇතුලේ තියෙන දින පොතේ තියෙන පිටු අතර කරුණු කියවද්දී අපට මනමින් වැටහෙනවා. ඉතින් අපි මේ කාරණාත් පවසමින් ඔබ සියලු දෙනාටත් අපට නිරෝගී සුව සම්පත යහපත සෞභාග්‍යය ජීවිතයට වාසනාව රටට අනාගතයට සෞභාග්‍යය ශස්ත්‍රීකත්වය ලැබේවායි පතනවා පොළක පාට වෙන නිලන්ට දී පතන්න පහත කුලත පාත මෙන්න දීපිකලෙමි හදේ තිබුණ කාදරයයි වරුණාවයි පාත වටින් නොදී උරුල්ලන්ට දී පතන්න පහත කුලත පාත මෙන්න දීපිකලෙමි හදේ තිබුණ කාදරයයි ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක ගහක වැලක මලින් සැරසෙනකොට ස්වභාව දහමේ අපූර්ව කතාවක් කියනවා. ඔබ ඒ කතාව අත්විඳලා තියෙනවද?